ස්ටෙරොඩි නම් අපිට පුළුවන් ද මයික් එක ඔන් කරන්න. හොඳයි. එතුමිය සම්බන්ධ වෙනකන් චාමලි අවසරයි ස්වාමීන් වහන්ස සුබ සන්ධ්‍යාවක්. මගේ ප්‍රශ්නය ස්වාමීන් වහන්ස ප්‍රතිසන්ධිය පිළිබඳව ස්වාමීන් වහන්සේ මුලින් සඳහන් කරා ප්‍රතිසන්දි විඥානය සමග කාය දශකය, භව දශකය, වස්තු දශකය ක්‍රියාත්මක වෙන බව සෝනස මගේ ප්‍රශ්නය ඒ ප්‍රතිසන්දි විඥාණයටත් කාය දශකයටත් භව දශකයටත් වස්තු දශකයටත් හේතු වෙන්නේ ජනක කර්මයද නැත්නම් ඒ එක එක කොටස් වලට එක එක කර්ම හේතු වෙනවද ස්වාමීන් වහන්සේ ජනක කර්මය තමයි මූලික වශයෙන් හේතු වෙන්නේ. ඒ මොකද දැන් ජනක කර්මයත් එක්කලානේ අරව ජනිත වෙන්නේ. දැන් මේ ජනක කර්මය හා බද්ධ වෙලා දැන් භාව රූප සහ භාව දසක මේ වත්තු දසක කාය දසක දෙක ගැන ගැටලුවක් නැහැ නේ. ඒවා කාටත් එකයිනේ. කාය දසක කියලා කියන්නේ මේ කාය ප්‍රසාද රූපේ කුල් ප්‍රසාද රූපේ ස්ත්‍රී පුරුෂ කතන්දරයක් නැහැනේ. ඊට පස්සේ භාව මේ වත්තු දසකේ හදේවක් තුනේ ඒ කියන්නේ මාංශ හදේ නෙමෙයි අර විඥානය රඳා පවතින අවශ්‍ය වස්තු රූපේනේ. ඒතකොට ඒකෙත් ස්ත්‍රී පුරුෂ කතන්දරයක් නෙමෙයි. එතකොට අපිට මේ ස්ත්‍රී පුරුෂ කතන්දරේ වෙනස එන්නේ ස්ත්‍රී භාව පුරුෂ භාව රූපත් එක්කලා. එතකොට ඒ භාව රූප වලට ප්‍රතිසන්දි කර්මසිත තමයි බලපාන්නේ. ඒතකොට මහානායකහම මේකදී පැහැදිලිව කියනවා ප්‍රතිසන්දි සිත්තේ ස්ත්‍රී පුරුෂ කතන්දරයක් නැහැ. හැබැයි ඒ ප්‍රතිසන්දියට අදාළ වෙච්ච කුසල කර්මය සිද්ධ කරලා තියෙන්නේ මොන වගේ ආකල්ප පදනම් කරගෙන දැන් ඔබතුමියට මතක් වෙනවා ඇති බුදුරජාණන් වහන්සේ මජ්ක්‍ධිම නිකායේ මහා චත්තාරිස්සක සූත්‍රයේදී ආරියෂ්ඨාංග මාර්ගයෙන් පවා ලෞකික ලෝකෝත්තර කියන කොටස් දෙකකට බෙදනවා. එතකොට අපි විදර්ශනා කළා වුණත් ඒ විදර්ශනාව මාර්ග සිතේ පමණයි ලෝකෝත්තර තත්ත්වයෙන් ඇති වෙන්නේ. ඉන් මෙපිට දක්වන කොට සාසවා පුඤ්ඤ භාගිය උපදිලේපක. එතකොට විදර්ශනා කුසලයේ වුණත් ඉන් දෙපිට සාසව ආශ්‍රවයන් සහිතයි. එතකොට ආශ්‍රවයන් සහිතව නම් කොහොමද කුසලයක් උපදින්නේ කියන ප්‍රශ්නයක් එනවනේ. කුසලයේ කියන තැන පිරිසිදු සිතක්. හැබැයි සිත පිරිසිදුයි. ඒ කුසල් සිතේ අකුසල් දෙන්නේ නැහැ. කුසල් සිත ජනිත වෙන අවස්ථාව වෙනකොට ඒතනත්තාගේ අප්‍රහීන ක්ලේශ මූලයන් යට තියෙනවා. එහෙමයි. කාමාසව භවාසව, දික්ඨාසව, අවිජ්ජාසව. එතකොට මේ කාමාසව වල කාමාසව කියලා කියන්නේ පසිතුරන්ගෙන් නිදින දේවල් වලට කැමති බවන ඒ කාමාසවය ස්ත්‍රී කාමයන්ද බහුල පුරුෂ කාමයන්ද බහුල ස්ත්‍රී කාමයන් බහුලව කරන ලද කුසලයන්ද පුරුෂ කාමයන් බහුලව කරන ලද කුසල දැන් කාමාශ්‍රවේ යට තියෙනවා ඒක මොන පැත්තටද ඒකේ ලක්ෂණ තියෙන්නේ අන්න ඒ මත එයා ඒ කරන කුසල කර්මය ජනක කර්මයක් හැටියට ප්‍රතිසන්දේදී බලපානකොට අර මොන පැත්තටද ඒක වර්ණ ගැන්විලා තියෙන්නේ කියන ආකාරය මත ස්ත්‍රී භව පුරුෂ භව රූප හට ගන්න බලපාන.